ශ්‍රී සංකල්ප ජයරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සංගම ගුවන්විදුලි ගීත වංශ කතාවේ ගායක ගායිකාවන් ගැන අපි විටින් විට කතා කරනවා. ඇතැම් අය අතීතයේ හිටපු අය. සමහර අය අදත් ජීවමානව සිටින අය. ගුවන්විදුලි වංශ කතාවේ ගායක ගායිකාවන් ගැන කතා කරනකොට පිය පුතුන්, පියා දුවරුන් විවිධාකාරයේ ඥාතිත්වය තිබෙන ගායක ගායිකාවන් අපට හම්බ වෙනවා. ඒ අතරින් මෑත කාලීන ගුවන්විදුලි සංස්ථාවේ දීර්ඝ කාලයක් කටයුතු කළ කරන කෙනෙක් අද අපි කැඳවා ගත්තා අපේ අද වැඩසටහනට. වෙනදාට විශාරද අරවින්දත් මමත් පමණයි මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. අපි හිතුවා ගුවන්විදුලියේ සිය පියාත් සමග ගීත ගායනා කරපු ඊට පස්සේ Tamanma ඒකල ගායනා කරපු දියණියක් අද වැඩසටහනට කැඳවා ගන්න. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. දීර්ඝ කාලීනව ගුවන්විදුලියේ කටයුතු කරලා ඇය ගුවන්විදුලියෙන් හික්ම යෑම. ඒක හොඳ වචනයක්. කලාකරුවෙකුට කලාකාරියකට විශ්‍රාම යනවයි කියලා වචනයක් නැහැ. ඔවුන් යම් ආයතනගත වී සිට ඒ ආයතනයෙන් ඉවත් වුණත් ඔවුන් කලාවේ දීර්ඝකාලීනව නියැලෙනවා. මේ නිසා නික්ම යනවා කියන වචනේ මම හිතන්නේ වඩාත් යෝග්‍යයි සුදුසුයි උචිතයි. ඒක නිසා අපි තව නබෝ දිනකින් අපෙන් නික්ම යන්නට බලාපොරොත්තු වෙන විශාරද යමුනා විනෝදිනිට අපි ආරාධනා කළා අද ජනරන්ජන ගී පෙරසටහන්ට සහභාගී වෙන්නේ කියලා. ඇය පැමිණ සිටිනවා මැදිරියට. අපි ඇගේ අතිශයින් ජනප්‍රිය ගීතයක් අහලා කතා බහට එක්වෙමු. Thank you. him කුසුම් පීරිස්ගේ පද රචනයක් සංගීතය නිර්මාණය කළේ යමුනා විනෝදිනීගේ එහෙම නැත්නම් මේ ගායිකාවගේ පියා ලෙස්ලි අශෝකා මේ ගීයේ පදවල ඇහුවාම මට හිතෙනවා ගීත රචකයෙකු හැම වෙලෙම කරන්නේ වචනත් එක්ක කිසියම් හරඹයක් කිරීමක්. දැන් මේ ගීතය ලියනකොට මම හිතෙනවා කුසුම් පීරිස් කියන මේ නිබන්ධිකාව වචන එක්ක පුදුම ක්‍රීඩාවක් කරමින් තමයි මේ ගීතයේ අර්ථය ඉස්මතු කරන්නේ. මේ ආත්මික ප්‍රේමය නිසා ඇය කියන්නේ විශ්වය අලුතින් දිවි වෙන්නට කියලා. ඒ මොකටද? අපට හමු වෙන්න. ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී උපදින්නට කියලායි කියන්නේ. මේ වචන හරඹය ගීත රචකයෙකුගේ අපූරු පද එකතුවක් හැටියටයි මා දකින්නේ. විශාල අරවින්ද මම මේ පදමාලාව සම්බන්ධයෙන් මගේ අදහස කිව්වා. මේකේ සංගීත රසය සහ මේ යමුනා විනෝදිනීගේ ගායන හැකියාව ගැන ඔබ යමක් කියන්නේ මේ ගීතය. මට මතක් වුණා මේ ලෙස්ලි අශෝකා බුද්ධම විදිහේ මේ සංගීත මේ සර්පනා වාදකේ හාමෝනියම් කියන්නේ හරි ලස්සනට වාදනය කරන්න පුළුවන්. ඉතින් මම නිතරම කියන එකක් තමයි ඔය භාණ්ඩයක් අතපත ගන්න කෙනාට හොඳට නිර්මාණය සංගීත නිර්මාණයක් ස්වර නිර්මාණයක් කරන්න පුළුවන් කියන එක. ඒකේ ප්‍රතිඵලයක් හොඳ විශිෂ්ට ප්‍රතිඵලයක් තමයි මේ පේන්නේ. ඒ අර්ථ රසය වගේම සංගීත රසෙන් පිරිච්ච ශාන්තිකර ගතිය ඉස්මතු වෙන ගීතයක්. ඉතින් මට මතක් වෙනවා යමුනා ගංගාව මම ඉන්දියාවේ දැකලා තියෙනවා. <laughs> මේ යමුනාව මතක් කළා මේ පියා මේක නිර්මාණය කරාද කියලාත් මට හිතෙනවා. සමහර විට ඇයට නම දානකොට මේ යමුනා නදිය අසබඩ තජ් මහල් එහෙම සිහිපත් වුණා වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙන්නේ නැති යමුනා විනෝදිනිත් ප්‍රේමය පිළිබඳව මේ වගේ අපූර්ව ගීතයක් ගායනා කරන්න තෝරා ගන්න ඇත්තේ. අපි තවත් ගීතයකට සමන් දෙමු. යමුනා විනෝදිනී ගායනා කළා සංගීතඥ පියෙකු එක්ක සංගීතඥ දියණියකට මෙවැනි ගායනයක් ඉදිරිපත් කරන්න වාසනාව ලැබෙන්නේ කොච්චර දුර්ලභවද කොච්චර කලාතුරකින්ද ඇත්තටම ඒ ප්‍රීතිය ඒ සතුට ඒ සොම්නස යමුණට ඇති ඔබ කොයි වයසේ විතරද මේ පියානන් එක්ක මේ ගීතය ගායනා කරන්නේ මම මේ ගීතය ගායනා කරේ 1985 වර්ෂයේ. ඒ කියන්නේ මගේ පියා මේ ලොවින් සමුගත්තෙත් ඒ වසරෙමයි. ඒ කියන්නේ අන්තිම සරලගී වැඩසටහන පියාගේ. ඉතින් මගේ පියාට පුරුද්දක් වෙලා තිබ්බා හැම සරලගී වැඩසටහනකදීම මමත් සහභාගී කරගන්න. ඉතින් මේ මම හිතන්නේ මට හරි සතුටක් වගේම දුකකුත් තියෙනවා මොකද මේ වගේ පියෙකුත් සමග ඒ කියන්නේ අතිදක්ෂ මම කියන්නේ මගේ තාත්තා ගොඩාක් දක්ෂ කෙනෙක් හැටියට මම දකිනවා මොකද කවදාවත් ගුරුවරයෙක් හිටියේ නැහැ සංගීත විෂයට ජන්ම හැකියාවෙන් මම හිතන්නේ ආත්මගත සංගීත හුරුවක් මගේ පියාට තිබුණේ. ගොඩක් වෙලාවට පියාගේ අඩිපාරේ යන්න මං යොමු වුණේ අභ්‍යාසයේ නිතරම යෙදිච්ච කෙනෙක් මගේ පියාණන්. ඒ කියන්නේ නිකන් ඉන්න වෙලාවට ගෙදරදී කියන්නේ වැඩ ඇරිලා ගෙදර ආවහම සර්පිනාව ඒක මැන්ඩලිනේ බෙන්ජෝ මැන්ඩලිනේ භාණ්ඩ රාශියක් වාදනය කරන්න පුළුවන්. ඉතින් නිතර ඇහින්නේ මට ඒ සංගීතය. ඒ වෙලාවට ඉතින් මම මමත් කියනවා. මටත් යම් කිසි හැකියාවක් තිබුණා කියලා මම හිතනවා. ඔව් ඉතින් තාත්තා හිතන්නේ ඉතින් මමත් යම් කිසි තැනකට එයි කියලා. හැබැයි ඉතින් මගේ තාත්තට ඕන කරලා තිබ්බා මේ විෂයක් හැටියට මම එය හදාරා මේ ක්ෂේත්‍රයට ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ඉන්න. ඉතින් ඇත්තටම මගේ තාත්තා කියන්නේ මට අම්මා වගේ. මොකද අම්මගේ තාත්තගේ දෙන්නගෙම කටයුතු කරේ මගේ තාත්තා. ඉතින් ඒක නිසා මට මේ ලෝකේ මං දැක්ක පුදුමා සහගත පුද්ගලයා. මොකද ආදරය ආරක්ෂාව සෙනෙහස පිළිගැනීම මේ සේරම මට කියලා දෙන්නේ මගේ තාත්තා මොකද අම්මා නැති වෙන්නේ අවුරුදු 10දී වගේ. ඉතින් එතකොට ඒ කියන්නේ අපේ කාලෙදී අවුරුදු 10 කියන්නේ දැන් මේ කාලේ 10 වගේ නෙමෙයි. 10 කියන්නේ අපි හරියට නොතේරෙන අවස්ථාවක. ඒ කියන්නේ මේ නූතන වයස 10 සීමාව සහ මගේ කාලේ මගේ වයස 10 කියන්නේ අපිට තේරෙනම කාලයක්. ඉතින් සමාජයේ අවබෝධය අපිට ඇත්තෙම නැහැ. අපි සියලු දේ දැනගන්නේ මව සහ පියා ගුරුවරයා පාසල කියන ආශ්‍රයෙන් ඔබ සංගීත උපාධිය විශිෂ්ට ලෙස සමත් වුණා මට මතකයි. ඔව් ඇත්තටම මම කියන්නේ මේ සියලු දේ සමබරව සහ මේ කියන්නේ හැමදේම කල්පනාවෙන් කරගෙන ආපු නිසා ඒ තැනට එන්න පුළුවන් වුණා කියලා. ඔබ විශාරද උපාධිය ලබා ගත්තේ පියා ජීවමානව සිටියේදීද පස්සේ? මගේ පියා හිටියා. හිටියා. මොකද උපාධි උත්සවයටත් මගේ තාත්තාව හරි සතුටු වුණා. ලොකුම සතුට ලබන්නේ නැති පියා මගේ දුව මම සංගීතය හදාරන්නේ නැතුව මම සංගීතය විෂය කරේ. නමුත් මගේ දියණිය විශාරද විභාගෙත් මාගේ සියසින් දකින කාලය තුරම ඉෂ්ට කරගෙන. ඔව් මට මතක් වෙනවා මේ ජාත්‍යන්තර සම්මාන්ත්‍රණ ශාලාවේ උපාධිඋත්සවයේ තිබුණේ පුදුම සතුටකින් මගේ තාත්තා හිටියේ. මම හිතනවා මම දියණියක් හැටියට එතුමා මම ගොඩක් සතුටු කරා කියලා. සතුටටපත් කරා. ඒ දැනුත් මම හිතනවා ඒ වගේ නිර්හංකාර හොඳ ගතිගුණ ඇති මිනිස්ය කියන මිනිසත් බව උපරිමයෙන් තිබිච්ච කෙනෙක් මගේ පියාණන්. මොකද මම එහෙම කියන්නේ සියලු දෙනාට උදව් උපකාර කරපු තම දරුවන් පිළිබඳව නිතරම සොයා බැලූ පියාණන් කෙනෙක් හැටියට දැනුත් මම එතුමාගේ ගෞරවය තියාගෙන තමයි මේ ආයතනයේ කටයුතු කරන්නේ. මම හිතනවා දියණියක් හැටියට මම ඒ අම්මට තාත්තට යුතුයකම ඉෂ්ට කරලා තිනවා කියලා. අපි තවත් ගීතයක් අහලා තව දුරටත් කතා කරමු. ආන්දුල නානකාරව සම්ලිවූ අපූරු පද එකතුවක් ඊටාම දාර්ශනික අර්ථයක් මතුවෙන විදිහේ ඒ වගේම ඊටාම විචිත්‍ර තනුවක් මට දැනෙන විදිහට ආචාර්ය රෝහණ වීරසිංහගේ යමුනා විනෝදිනී ගායනා කරේ. ආචාර්ය අරවින්ද යමක් කියන්නේ මේ ගීතය ගැන. රාගධාරී ගුණය තමයි මට ඉස්මතු වෙන්නේ. අර අපි නිතරම කියනවානේ මේ සරල ශාස්ත්‍රීය කියන ගණේ සරල ගීත සරලම නෙමෙයි සරල ශාස්ත්‍රීය. අන්න ඒ ගණේට වැටෙන ගීත තමයි මෙති මේ ගායන කරන්නේ. තව එකක් තියෙනවා වැදගත්ම දෙයක්. මෙති මේ ගායන කරනකොට කටහඬේ තියෙනවා අර රාගධාරී මේ සංගීතඥයෝ ගායනවා වගේ අර කන්ස්වර මීන්ස්වර ආන්දෝලිත හොඳට ඒවා මේ ඉස්මතුව ගායනා වෙනවා මෙතුමගේ ගායනා තුළ ඒකම ඉතාම අගය කරනවා. ඔය අතර මේ ගායන ලීලය අපි සාමාන්‍ය මේ කනට ඇහෙන විදිහට ගීතයක් ගායනා කරනකට වගේ නෙවෙයි ස්වර ස්ථාන හරියට තේරුම් අරගෙන සංගීතය හදාරා ගායනා කරන කෙනෙකුගේ ගායනයේ අපිට දකින්න පුළුවන් නිර්මාණාත්මක ගුණය අපිට අර සෙසු ගායක ගායිකාවන්ගෙන් දකින්න බෑ. ඒක මම හිතන්නේ තමයි කැපී පෙනෙන ගුණය රාගධාරී සංගීතය කරපු කෙනෙක් ගායනා කරනකොට අපිට හොඳට දැනෙනවා. යමුනා ඔබ මේ ඔබගේ ගීත ගායනා කරන කාලපරාසය තුළ ඔබ විවිධ ආරේ ශෛලියේ ගීත ගායනා කරා. දැන් ඔබ ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කළ කෙනෙක්. නමුත් ඔබ මේ කාලීනව යම් යම් වෙනස්කම් කරගෙන ඒ ගීතේ ගුණාත්මක භාවය නසා ගන්න නැතුව යම් යම් තැන්වලට ගියා. එහෙම හිතුවද ඔබ මේ ඔබගේ ඔබේ ගීත තෝරගන්නකොට තනු නිර්මාණය කරගන්නකොට? ඔව් මම ගොඩක් වෙලාවට ගීතයක් ගායනා කරනකොට පද රචනය ගැන ගොඩක් වෙලාවට හිතුවා. ඒ කියන්නේ අපි ගීතෙන් කරන්නේ සමාජයට යම්කිසි පණිවිඩයක් දීම සහ යම්කිසි මෙහෙවරක්. ඉතින් ඒක තමයි කරන්න ඕනේ. මොකද රඳා පැවැත්මේ සීමාව කොතනද කියලා තියෙන්නේ ගීතේ පද රචනය, තනු නිර්මාණය, සංගීතය සහ ගායනය. මේ සියලු දෑ එකතු වුණාම තමයි ඒ සම්පූර්ණ ගීතයක් වෙන්නේ. එතකොට අසන්නාට රස විඳින්නත් පහසුයි ලේසි. මම හිතනවා අපේ අරවින්ද මහතාත් අපේ සර් දෙන්නම කිව්ව විදිහට ඒක අගය කරන්න යම් කිසි දෙයක් ඒ තුල තියෙන නිසා හරයක්. ඉතින් මම ගොඩක් වෙලාවට හිතුවා මම හිතට එකඟව ලැබුණු හැමදේම ගායනා කරේ නෑ. ඊටමත් මේ මම සංගීතය ඉගෙන ගත්ත කෙනෙක් හැටියට ජන සංගීතය මම ඉගෙන ගත්තා. එතකොට රාගධාරී සංගීතය තමයි මගේ ප්‍රධාන ප්‍රධාන විෂය ඊට අමතරව මම නෘත්‍ය වී ගොඩාක් ආස කරන විෂයක්. එතකොට බයිලා, කපිරිඤ්ඤා කියන ඒ සියලු ශෛලීන් අපි ඉගෙන ගත්තා. මේ රසයෙන් මොන වගේ දෙයක්ද සංගීතයෙන් අපිට කරන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මම මහා ගොඩක් දුරට ඉගෙන ගත්තේ නැති වුණාට මම ශෛලීන් පිළිබඳව මගේ යම්කිසි දැනීමක් හැදෑරීමක් තිබුණා. සමහර වෙලාවට මම වෙනත් කෙනෙක් සමග යුග ගීතයක් ගායන කරන්න ලැබුණත් හරි මම හිතනවා මට කරන්න පුළුවන් උපරිමේ මම ඒ ගීතයෙන් මම දෙන්න උත්සාහ කරනවා. මම හිතනවා මේ සියලු දෙයටම වඩා අපි ශාස්ත්‍රීය සංගීතය කියන එක හදාරලා ඒ කියන්නේ ස්වර සප්තකය ඒ කියන්නේ ස්වර සප්තකයේ තියෙනවානේ රාග තාල තියෙනවා එතකොටම කොමල ස්වර තීව්‍රසර ඒ වගේ ඔය එකතු වෙලා අපි ගීතයක් ගයද්දී දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මේ රෝහණ වීරසිංහයන්ගේ අපූර්වතම සංගීත නිර්මාණයක් කියලා. ඇත්තටම රෝහණ අයියා කියන්නේ මහා පුදුමාකාර සංගීතවේදී. ඒ කියන්නේ තනු නිර්මාපකයෙක් මම දන්නේ කොහෙන් එනවද කියලා. අපි එතුමාගේ තුල මම දකින දෙයක් තමයි කාට ගීතයක් නිර්මාණය කරත් මේක රෝහණ අයියාගේද කියලා කියන්න බෑ. ඒ ඒ තරමට අනන්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ හැම ගීතයකම වෙනසක් තිබුණා. වෙනසක් තිබුණා. මම සංගීත කියන්නේ ඔව් සංගීත කියන්නේ ඒකයි කියන්නේ. දැන් යමුනාගේ ගීත මාලාව අරගෙන බලනකොට අපිට පේනවා මේ විවිධත්වය. සංගීතඥයෝ වෙනස්, ගීත රචකයෝ වෙනස්. හැබැයි ඔබේ ගායන ලීලෙත් ඒ ගීතයට අනුරූපව ගායන ලීලෙත් මට කියන්න ඕනේ මේ රෝහණ අයියා ගැන කතා කරන්න ඕනේ මොකද කවදාවත් මිල මුදලකට තැන දීලා මේ කටයුතු කරපු කෙනෙක් නෙමෙයි. එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් මම හරි වාසනාවන්තයි මම ගොඩාක් සංගීතඥවරුන්ගේ ගීත ගායනා කරලා තිනවා. හැබැයි මේ සියලු දේම අඩිතාලම දාලා තියෙන මගේ ආදරණීය පියාණන්. ඔව් මම හිතන්නේ මෙසි මඟ පෙන්වපු නිසා. ඔබේ ගීත චාරිකාව දිහා බලනකොට අපිට පේනවා ඔබ ඊටාම තේරුම් බේරුම් ඇතුව ඔබේ ගීත චාරිකාවේ යෙදුණු බව අපිට පේනවා. විචාරදා රවින්ද මම හිතන්නේ ඔබත් වචනයක් එකතු කරන්න ඇගේ ගීත චාරිකාවම ගැන අල්ලලා මට කියන්න දෙන්නේ මේ චාරිකාව තවදුරටත් ගෙනියන්න කියලා. මම මේ අර මුලින් කිව්වා වගේ මේ වැඩසටහන කරන්නේ මම 1981 මාර්තු 16 තමයි ගුවන්විදුලියට පිවිසෙන්නේ. එතකොට දැනට අවුරුදු 38කුත් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් සේවා නිමාවකින් නික්ම යන්න වෙනවනේ. ඒ නික්ම ගියාට මම සංගීතයෙන් නික්ම යන්නේ. නිර්මාණ කිරීමෙන් නික්ම යන්නේ. නිර්මාණ කරන්නේ සහ ගණනෙන් සහ මට යම්කිසි සේවයක් මේ ක්ෂේත්‍රයට කරන්න පුළුවන් නම් ඒ සියලු දේ මම මගේ අන්තිම සුසුම යනතුරු මම කරાવી මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ කන සහ කටහඬ මට තියන්න කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ඒ දේ මට කරන්න පුළුවන්. මම හිතන්නේ අපි ජනරන්ජනගේ තුලින් විශාරද යමුනා විනෝදිනීට ආශිර්වාද කරනවා. ඔබ නිර්මාණ ජීවිතයට බහින්නේ දැන් කියලා හිතන්න. ඒක නිසා ඔබට විවේක පාඩුව ඇතුව නිර්මාණයේ යෙදෙන්න ගායනා කරන්නම ඊටකට තියෙනවා. ඔබට චිරංජයතු කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ වැඩසටහන තුල. ඔව් මම අවසාන වශයෙන් කියන්නම් මගේ මේ නම හදා දුන්න ගුවන්විදුලි මාතාවට මම ගොඩක් ණය ගැති. ඒ වගේම යමුනා විනෝදිනී කියන නම හදලා දුන්න මැදිරිවලට මගේ තියෙන සෙනෙහස වචනෙන් කියන්න බැරි තරම් මොකද කීර්ති නාමයක් ලබා දුන්න මේ ආයතනයේට මගේ අති ගෞරවනීය සෙනෙහස මගේ අම්මා තාත්තට වගේම මගේ දරුවන්ට ස්වාමි පුරුෂයාට වගේම කිරීම මම ආදරෙයි. ඒ වගේම අද වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව මගේ නිෂ්පාදිකාව සුරිකා පෙරේරා නැගණියටත් සියලු දෙනාටම ඔබතුමන්ලට මගේ හඬ එළියට විහිදුවන්න ශබ්ද පරිපාලනය කර ඇයටත් මගේ සෙනෙහස සහ ගෞරවනීය ප්‍රණාමය. අදත් ජනරන්ජනගේ නිෂ්පාදනය කළේ සුරිකා පෙරේරා නාද ශික්ෂණය දමයන්ති කොළඹගේ සහාය වුණා විශාරද ජයන්ත අරවින්ද අපේ අද ආරාධිකාව විශාරද යමුනා විනෝදිනී. විශාරද යමුනා විනෝදිනී ගායනා කළ ගීයක් ශ්‍රවණය කරමින් අපි වැඩසටහනේ සමුගන්නවා. සුමක් ඒදා පිරිනමා ඔබ යන්න ගියදා පතන් අද ඒය හෙට ඒය මෙතුදල් වෙලා